පුනරාලෝකය සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් මහනුවර දලතා මාලිකාවේ දලතා වන්දනාව වෙනුවෙන් දලතා පෙරහැර පවත්වනු ලබන මේ ඓතිහාසික පෙරහැර පිළිබඳව සැකසුණු නුවර පෙරහැර විචිත්‍රාංගය අද ඔබේ ශ්‍රවණයට දාගෙන ගිරිදා කිරි සයුර කලඹන දා නැගි නොමදා ගොස අයුර සුරු සමුදා මද ඇමදා දින නොහැර වඳු දලදා ගෙත දලදා වැද මිතුර සිරිසහල් මාහිමියන්ගේ ඒ සැලලිහිණි සංදේශ පද්‍යයේ ඇසෙන විට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර වැසියන් දලදා নমස්කාර කළ අයුරු සිහියට නැගෙයි. දලදා වන්දනාව ලක්දිව පටන් ගැනුනේ ශ්‍රී මේඝරජුගේ අවධියේය. සිරිසුදු බුදු වසින් 854 පටන් අද දක්වා දලදා වන්දනාව මෙරට එක්බඳු උසස් හරසරකින් පැවැත්වෙයි. දලදා වන්දනාවට දලදා පෙරහැරක් එකතු වූයේ මෙයින් අවුරුදු 185කට මත්තේදීය. එදා පටන් මහනුවර සෙන්කඩගල නුවර පැවැත්වෙන දලදා පෙරහැර ජාතියේ ශ්‍රී විභූතියත් කලා කෞශල්‍යයත් සංස්කෘතික ප්‍රභාවත් උත්සව කාම්‍යයත් එක්තැන මූර්තිමත් කොට දැක්වෙන්නේ කැකීම අතිශයෝක්තියක් නොවේ. පෙරහැරේ පැවැත්වෙන ඇසළ පෙරහැර දලදා පෙරහැර නමින් ද හැඳින්වේ. මේ ඌ කලේ අවුරුද්දක් පාසා පැවැත්වෙන මුළු දිවයිනම එක්තැන් කරන සිංහලයන්ගේ ජය චාරිකාවක් වශයෙන් පැවැත්වෙන්නකි. දලදා වංශයේ මෙන්ම දලදා පෙරහැරේ යට ගියවද රස අවුස්සන කුහුල මතු කරන අපූරු කතා පුවතකි. කීර්තිශ්‍රී මේඝවර්ණ රජු දවස පටන් දලදා වඩා හිඳවන ලද රාජධානිවල වාර්ෂික දලදා පූජෝත්සව පෙරහැරක් පැවැත්වුණු බවත් අපේ ඉතිහාසයේ සඳහන් වෙයි. එහෙත් දැන් පැවැත්වෙන මහනුවර ඇසල මහ පෙරහැරේ වර්තමාන ස්වરૂපය උදා වූයේ සෙන්කඩගලපුර නුවර රජකල කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ අවධියේය. එම රජතුමා විසින් 1775 දී මෙම දලදා පෙරහැර ආරම්භ කළ බව කියනු ලැබේ. සඳ සොඳ රජගේ මෙන පමන නැති රජ සිරින් තොස්ව ගොස් පුස්ස රථය සරහා කුමුදු වන් පැහැ නදන් සොමි වදන් සොඳ ගමන් අසුන් යොදා විමලසේ සේ සතින් නිමල කර සරහා ලෝ සියල් දුකුහල කොමල ලෙල පැහැ වතල දුල පුවල දලදා වහන්සේ එහි වඩා නන් පසඟ තුරු ගොසින් රංග රංගන නලංගනන් සුව හසින් රන් විදී සුවඳ සුණු පුරන ලද සුමුඟුගත් එමඟ යනින නේදනා සමඟ කර මද මත් මතංග තුඟු තුරංග විය මහ බල සිවුරංග සෙනඟ කොළ හලින් රුදු මුහුදු ගොස් පර යමින් එරතය පෙරටු කර නර පවර නිකුත් සඳ එපුර වරෙහි දෙපස තුරු තුඟු මහඟු සඳලු තෙලෙරු සිරින් දිවසරම් විලස දුල පුරංගනන් විසුරුවන රුවන නන්බරන මල් රැසින් පුදන ලද වියනිකුත් එපුරවර පැදකුණු කර විසිතුරු සැදුම් ලද ඉමාවතින් ගොස් මහමෙවුනා උයන්හි මිහිඳු මා හිමියන් සදහම් දෙසූ වෙහෙරට සැපක් වී දෙව්රඳදම් පසුගිනාවන් දලදා පිරිතෙහිලා කිත්සිරි මෙවන් රජු දලදා පෙරහැර පැවැත් වූ සැටි විවරණය කළ සැටි ඒ ඒ රජතුමා දම්සක්ගෙන් දලදා වඩා හිඳුවා පෙරහැර පැවැත් වූ බවත් සුළු වසහිල මහරජ දරුවන් පිළිවෙලින් නොකඩවා දලදා පෙරහැර පවත්වාගෙන ආ බවත් වරින් වර ශ්‍රී වර්ධන පූජා වැනි මහා පූජා විධීන්ගෙන් දලදා පෙරහැර පැවැත්වූ බව අපේ ඉතිහාසයේ කියයි. දාඨා වංශය, දලදා සිරිත, දලදා පූජාවලිය වැනි පාලි සිංහල ග්‍රන්ථයන් මෙරට ලියුනේ දලදා පෙරහැරේ ශ්‍රී විභූතිය අමරණීය කොට ග්‍රන්ථාරූඪ කර තැබීම සඳහාය. සින්කඩ ගල නුවර ඇසලට කරන පෙරහර දෙවියන්ට නිසි කර පැවත ආවේ කලක සිට පෙර යනුවෙන් සංඝරාජ සාදුචරියාව සඳහන් කරන්නේ ඇසල පෙරහැර දේව පූජෝත්සව පෙරහැරක් වශයෙන් කලක පටන් පැවත ආබවයි. එහෙත් කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ අවදියේ මෙරටට වැඩම වූ සියම් භික්ෂූන් වහන්සේලාගේ අවවාදානුශාසනා පරිදි සෙන්කටගලපුර ඇසලට කරන පෙරහැරට දලදා පෙරහැරක්ද එක් කරන ලදී. බුදුන් දැවි කොට දෙවියන් ඊට පසු කොට පෙරහැර යන ලෙසට පැවතුනි අප සමිඳු කාලෙට දෙවි පෙරහැරට බුදු පෙරහැරද එකතු කොට ඇසල පෙරහැර පවත්වන්නට පටන් ගැනීමෙන් පසු දලදා කරඬුවද මෙහි ගෙන එන ලදී. ඊට පසුපසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සුදු අසුන් අට දිනක යෙදූ රන්කමින් ඔප් නැංගුණු රථයක නැගී දලදා වහන්සේගේ ආරක්ෂාව සඳහා ගියේය. දැන් පවතින්නේ එම පෙරහැර අනුව සිරිත් පරිදි පැවැත්වෙන ඇසල පෙරහැරකි. Thank you. පෙරහැර සම්බන්ධයෙන් පැතිර පවත්නා ජනප්‍රවාද රාශියකි. මේ ඇසළ පෙරහැර පැවැත්වෙන්නේ සුරාසුර සංග්‍රාමයේ සමතයකට පත්වීමෙන් කඩුව සෝදා සමාදානයේ සපත කළ දිනේ සිහිවන්නට යයි එක් පොතකින් කියවේ. රාවණ සංඛාරයත් විෂ්ණු දෙවියන්ගේ උත්පත්තියත් නිමිති කොටගෙන ඇසළ පෙරහැර පැවැත්වෙන බව තවත් මතේ. ගජබා රජු සොලිකරයට ගොස් සොලිපුරය සාධා දලදා වහන්සේ පාත්‍රා ධාතුන් වහන්සේ පත්තිනි සලඹත් ලක්දිවට ගෙන ඊමේ සිද්ධියේ සිහිවීම සඳහා ඇසල පෙරහැර පාත්තුන බව තවත් කතාවකින් කියවේ. අදත් ඇසල පෙරහැරේ ගෙන යන පාණ්ඩ කුඩ කොඩි සේසත් මෙම සිද්ධියේ අනුස්මරණය කිරීමේ මාර්ගයක් වශයෙන් සලකනවා. කෙසේ වසුදු මහනුවර ඇසල පෙරහැර නම් දෙවියන් මුල් කොටගෙන පැවැත්වෙනවා. බුද්ධාංකුර නාථ, ලෝක සංරක්ෂණ විෂ්ණු, සංග්‍රාමාධිපති ස්කන්ධ කුමාර, පතිභක්තික පත්තිනි යන දෙවියන් මෙම පෙරහැරේ මුල් තැන ගන්නා බව නාථ විෂ්ණු කතරගම පත්තිනි යන සිව් දේවාල පෙරහැරින් පසක් වේ. පෙරහැරේ ඉහත කී ප්‍රධානාංග සතරට රජ පෙරහැරත් දලදා පෙරහැරත් එකතු වීමෙන් මහ පෙරහැර සැදෙන්නේය. එවිට මහනුවර ඇසල පෙරහැර පෙරහැරවල් 6ක ඒකාත්මික භාවයෙන් පැවැත්වෙන්නකි. සෙන්කඩගල ශ්‍රීවර්ධනපුර ඇසල පෙරහැර ආරම්භ වන්නේ සිව් දේවාල භූමියේ කප් සිටුවීමෙනි. කලින් මේ සඳහා උපයෝගී කරගන්නා ලද්දේ ඇසල ගහක අත්තකි. එහෙත් දැන් කොස් අත්තක් හෝ රුක්කත්තන අත්තක් හෝ මීට යොදා ගනු ලැබේ. මෙම දේවාලයන්හි කපුරාලලාට ඇත්තේ දේවාල බස්නායක නිලමේට හා භාරකරුට පමණක් දෙවැනි තැනකි. කපුරාල, දියසන් හා පිරුවට හැඳ සිටුවීම සඳහා අදහස් කරන ශාඛාව කපාගෙන එය හතරට පලා කිරි මීපැණි කහදියර වලින් නහවා සුදු රෙදි වලින් ඔතා පොල් මලක් සමග දේවාල භූමියේ සිටුවීමෙන් කප් සිටුවීම සිදු කරනු ලැබේ. එහි ගොටුවක තබන ලද බුලත් නමයක්ද මල් නමයක්ද පහන් වැටි නමයක්ද තැන්පත් කරනු ලැබේ. මෙහිදී සැලකිය යුතු විශේෂය නම් දලදා මාලිගා භූමියේ කප් නොසිටු වීමයි. දෙවි පෙරහැරත් බුදු පෙරහැරත් සංකලනය වීමෙන් මෙම මහා ජාතික කලා ප්‍රදර්ශනයේ පැවැත්වෙන නමුදු දේව අදේව වාදයේ ගැටීමක් නොසිදුවන බව පැහැදිලි කරනුයේ දලදා මාලිගා භූමියේ කප් නොසිටු වීමෙන් කප් සිටු වීමෙන් පිටු පැතු සම්පත් ලබා ගැනීමෙන්ම සංග්‍රාම සමතය සාක්ෂාත් කරනු ලැබේ. කප් සිටුවීම සඳහා අතු ලබා ගන්නේ පළ නොදරන ගස්වලිනි. එය කපා ගැනීමට මත්තෙන් කපුරාල ගතවතා සුද්ධ පවිත්‍ර කරවා සුවඳ දුම් මල්ලා යාතිකාවක් පවත්වනු ලැබේ. වස්වාන් දහසකට මෙම ශ්‍රී ලංකාවත් මුළු මහත් දඹදිවත් දිවයින් සතරත් 18 දේශයත් මුහුදු කරදිය වලල්ලත් බුද්ධ ශාසනයත් සතර දේවාලයත් යහතින් දිවස් බලා වැඩ වදාරන්නා වූ මතු බුදුවන ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස දේවනාරායන නමකින් ප්‍රසිද්ධ වන්නා වූ ශ්‍රීමත් විෂ්ණු දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස අසුර වංශෝ ධූත වූ වෛකුණ්ඨ වාසස්ථානව ගුරුලු වාහනාරූඪව මතු බුදු වන දිව්‍ය රාජෝත්තමයානන් වහන්ස කප්පාන්තිරයකට ආයුබෝ වේවා ආයුබෝ වේවා ආයුබෝ වේවා Thank you. ආරම්භ වන්නේ අතීතයේ සිහි කරවන කාලතුවක්කු හඬක් නිකුත් වීමෙනි. ඒ හා සමගම සිව් දේවාල පෙරහැර පිටත් වෙයි. මෙවිටම දලදා පෙරහැර මාලිගාව ඉදිරිපිට පෙළ ගැසෙන්නට පටන් ගනී. සිව් දේවාල පෙරහැර මාලිගා පෙරහැරට එක් වූ පසු ගමන ආරම්භ කරයි. දලදා පෙරහැර පිළියෙල වූ විට කාර්ය කරවන රාළ පැමිණ සර්වඥ ධාතු හා සීවලී ධාතු තැන්පත් කරන ලද කරඬුව වැඩමවීමට කාලය බව දියවඩන නිලමේතුමාට සැලකර සිටින්නේය. එවිට දලදා තේවාව භාර ප්‍රධාන ස්වාමීන් වහන්සේ සදාතුක කරඬුව දියවඩන නිලමේතුමාට භාර දෙයි. ඔහු විසින් හස්ති රාජයා පිට සදාතුක කරඬුව වඩා හිඳවනු ලැබේ. එතනින් නික්ම යන දියවඩන නිලමේතුමා සඳකඩ පහන මත සිටගන්නේය. කාර්ය කරවන රාළ පෙරහැර පිටත් වන විට ඒ බව දියවඩන නිලමේතුමාට දැනුම් දී. ඉන්පසුව දියවඩන නිලමේතුමා පෙරහැරේ තමාට හිමි ස්ථානය ගන්නේ. පෙරහැර වීථි සංචාරයේ යෙදෙන්නේ. පෙරහැර පළමුවෙනි පස් දින තුල සැරිසරන්නේ දේවාලය භූමිවලය. මේ වන විට පෙරහැර අංග සම්පූර්ණ නොවේ. මිහි රන්දෝලිගෙන යෑමක් නොකරෙන්නේ මීට කුඹල් පෙරහැරයයි කියති. සැබවින්ම මේ වූ කලී අංග සම්පූර්ණ ඇසල මහ පෙරහැරින් අඩක් පමණකි. මෙම පෙරහැර හසුරුවන්නේ භාරකාරවරුන් සුදු ඇඳුම් ඇඳගෙනය. වීදි සංචාරයේ යෙදෙන්නේ කවිදි රාත්‍රියේදී. හත්වෙනි රාත්‍රියේදී රන්දෝලි ගෙන යනු ලැබුණා. මෙම පෙරහැරේ භාරකාරවරු රන්කමින් කරන ලද විසිතුරු වස්ත්‍රාභරණයන්ගෙන් සැරසී සිටියා. පෙරහැර සඳහා මිල කරන ලද උඩරට සිංහලයන්ගේ විචිත්‍ර ඇඳුම් ආයිකම් වලින් සැරසීම මෙහි දක්නට ලැබෙන විශේෂාංගයක්. අරණිකල පෙරහැර විභූතිමත් වන්නේ උඩරට නැට්ටුවන්ගෙනි. වෙස්, පන්තේරු, වන්නම්, ලීකෙලි, හේවිසි, කලගෙඩි පිඹීම් ආදී සිංහලයන්ගේ ගැමි නැටුම්වල මහා සම්දර්ශනයක් නුවර පෙරහැරේදී දක්නට ලැබිය හැකිය. පෙරහැරේ පෙරකඩ කසපුපුරවන්නෝ ගමන් කරති. අනතුරුව හේවිසි කණ්ඩායම් ගමන් ගනිති. පෙරහැර දෙපසේ ගමන් කරන ගිනි පන්දම් අල්ලන්නන්ගෙන් දෙපස ආලෝකවත් වන අතර නැට්ටුවන් අලියතුන් සැරසී සිටින ස්වර්ණ රජත ආභරණයන්ගේ කාන්ති ධාරාවෙන් අහස විදුලි කොටන්නාක් වැනි තත්වයකට පැමිණෙන්නේ. සාමාන්‍යයෙන් නුවර මහ පෙරහැරට අලියතුන් 80 දෙනෙකු පමණවත් ගමන් කිරීම සිරිත. සමහර වතාවල මෙම ගණන සියයේ ඉක්මවා සිටී. නැත්නම් අවුරුද්දට නුවර පෙරහැරේ උඩරට නැට්ටුවෝ සිය ගණනක් නැත. පළමුවෙන්ම ගමන් කරන්නේ දලදා මාලිගාවේ පෙරහැරයි. අනතුරුව ඒ ඒ පළාතේ දේවාලයවල කොඩි ගත්තෝ ගමන් ගනිති. සතර කෝරළේ ඉරහඳ කොඩිය, හත් කෝරළේ සිංහ කොඩිය, ඌව දිසාවේ හංස කොඩිය, මාතලේ අග්‍ර කොඩිය, සබරගමුවේ පටරෙදි කොඩිය, කෝරල් තුනේ බේරුණ්ඩ පක්ෂි කොඩිය, වලපනේ මයුර කොඩිය, උඩ පළාතේ නෙළුම්මල නුවර කලාවියේ ගජසිංහ වෙල්ලස්සේ කොටියා කොඩිය බින්තැන්නේ ගිරවා Taman කඩුවේ වලහා යනාදී කොඩි පිළිවෙලින් ගමන් කරනු මෙහිදී දක්නට පිළිවෙල. මීළඟට ගමන් කරන්නේ පෙරමුණේ රාළයි. මාලිගාවේ ඉඩකඩම් තේවාකාරයන්ගේ වගතුග ඇතුළත් පුස්කොළ පොතක්ගත් ඔහු ඇතකු පිට ගමන් කරයි. ගජනායක නිලමේ ගමන් කරන්නේ රිදී හෙන්ඩුවක්ගෙන ඇතු පිටිනි. කාර්ය කෝරාල ඊළඟට ගමන් ගන්නේ ඒ විසි පිටිනි. අනතුරුව තුන් දෙනා බැගින් පෙළගැසුණු ඇත්පේලියයි. මීළඟට උඩරට නැටුම්ය. මාලිගාවේ ඇතා ගමන් ගන්නේ මින් පසුවයි. සදහතුක කරඬුව වැඩමවාගත් ඔහු මහේසාක්‍ය ලීලාවන් ගමන් කරනු කාගේ මනනුවන් පිනවන්නේය. මේ පෙරහැරත් අවසානයේ ස්වර්ණ විභූෂිත ඇඳුම් පැළඳුමෙන් සැරසුණු පියවඩන නිලමේ අත්‍යුත්කර්ෂයෙන් ගමන් ගන්නේය. වරක් පෙරහැර සඳහා නිල ඇඳුම් පැළඳ ගන්නා දියවඩන නිලමේ යලිත් ඒ ඇඳුම් උනා දමන්නේ පෙරහැර අවසන් වූ පසුයි. ලංසකාරයන් තල්ලතුගත් චත්තග්‍රාහකයන්ද ඔහු පසුපසින් ගමන් කරන පෙනේ. සාමාන්‍යයෙන් රන්දෝලි පෙරහැර කුඹල් පෙරහැරට වඩා අත්‍යුත්කර්ෂවත්ය. සලස්වනු ලබන්නේ ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකොට සිටින භක්තිමත් තේවාකාර පිරිසක් විසින් මොවුන් මාලිගාව සතු නිින්ද ගම්වල ජීවත් වෙමින් අවුරුද්දකට වරක් මෙම පෙරහැර පැවැත්වීම සිරිතක්ව පැවතින. එහෙත් දැන් භාරකාරතුමන්ගේ අනුග්‍රහයෙන් සංවිධානය වුණු සුළු අරමුදලකින් ලැබෙන සුළු වේතනයකින් ජීවත් වන මොහු මෙය ඊතා විසිතුරෙන් පැවැත්වීමට සිය දිවි පුදා ක්‍රියා කරති. සැබවින්ම ඇසල පෙරහැර මිල මුදල් උදෙසා පැවැත්වෙන්නක් නොවේ. තේවාව ගරුකොට යුතුයකම සලකා නොමිලේ පැවැත්වෙන්නකි. ඇසල පෙරහැරේ සප්තනි රාත්‍රිය ඊටමත් අලංකාර රාත්‍රියයි. රෑ පෙරහැර අවසන් වන්නේ මේනි. එදින පෙරහැර ආපසු දලදා මාලිගාවට එන්නේ නැත. ඒ වෙනුවට අත්ගිරියේ ආදාහන මළුවට ගමන් කරයි. එහිදී සධාතුක කරඬුව තැන්පත් කොට එලිවෙනතුරා බෙර වයනු ලැබේ. පෙරහැර අවසන් වනුයේ දිය කැපීම. උදේ දෙකට පමණ මෙය පේරාදෙණියට නුදුරු ගැටබේතොටේදී සිදු කරනු ලැබේ. එහිදී සිව් දේවාලයේ කපුරාල්ලා සතර දෙන ඔරුවකින් ගඟ මැදට යති. ගඟ මැදදී පැරණි කඩුවකින් දිය මතු පිට කවයක් අඳිනු ලැබේ. එම සීමාව තුළට හිස් භාජන දමා දිය පුරවා ගනිති. මෙම දිය බඳුන් ආපසු දේවාලයේ වෙත ගෙන යනු ලැබේ. එම දිය බඳුන් ලබන අවුරුද්ද වන තුරුම සිව් දේවාලයේ තැන්පත් කොට තබනු ලැබේ. මෙම බඳුන් වල දිය වියලී ගියහොත් එයින් රටට අපලගෙන දෙන බව විශ්වාස කරනු ලැබේ. දිය කැපීමේ මහෝත්සවයෙන් පසු පෙරහැර ගමන් කොට පුල්ලියාරේ කෝවිල ඉදිරිපිට නතර වෙයි. එතනින් නාටු කරඬුව වැඩමවනු ලබන්නේ ආදාහන මළුවටයි දවන් පෙරහැර එහි දෙවිතක් සංචාරය කොට සිව් දේවාලයේ පෙරහැර වෙන්වි ඒ ඒ දේවාලයන් බලා ගමන් ගන්නීය දලදා මාලිගාවේ පෙරහැර සදාසුක කරඬුවත් රැගෙන දලදා මාලිගාවට සැපක් වේ නුවර ඇසල පෙරහැර අවසානයේදී මහා සංඝයා වහන්සේලා ලවා පිරිත් සජ්ජායනය කරවා දානයක් පිරිනමා දෙවියන්ට පින් අනුමෝදන් කරවනු ලැබේ. මේ අතර මහදේවාලයේ වල්ලියක් නැටුමක් පැවැත්වේ. මේ නැටුම සත් දිනක් මුළුල්ලේ පැවැත්වේ. ඒ ඇස් පහ කට වහ දුර්ලභ සඳහාය. අවසානයේදී කපුරාල කප්පාන්තරයකට ආයුබෝ වේවා තිරහත් කාලයකට ආයුබෝ වේවා ඉරහඳ පවතිනාතයකට ආයුබෝ වේවා කප්පාන්තරයකට තිරහත් කාලයකට ඉරහඳ පවතිනාතයකට ආයුබෝ වේවා ආයුබෝ වේවා කියා යාදින්නක් පාතුම් ලැබේ ලෝකේක නාත වදනම් බුජරාජහංසං විනේයකෝ මුදවනං කිරජෝතයන්තං අධින්දුකාර වර රූප විරාජමානං වන්දාමි සාධු මමලං ජිනදන්ත ධා මහනුවර ඇසල පෙරහැර ජාතියේ ජයස්මාරකයේකි. ජාතික කලාවේ මහා ප්‍රාතිහාර්යයකි. සිංහල බෞද්ධ සංස්කෘතියේ නයනෝත්සවයේකි. දේව අදේව වාදයන්හි ප්‍රතිමූර්තියකි. මහනුවර ඇසල පෙරහැර නුදුටු ඇස රසදත් ඇසක් නම් නොවන්නේමය. එය එතරම්ම නයන රසාංගනයකි. චිත්තාකර්ෂණීය කලා සංදර්ශනයකි. සිංහලයන්ගේ පැරණි ශ්‍රී විභූතියක් බලපරාක්‍රමයක් අංශු මාත්‍රයෙන් නවීනයට දැකගත හැක්කේ මහනුවර ඇතළ පෙරහැර. මහනුවර ඇතළ පෙරහැර නම් ඒ විචිත්‍රාංගය රචනා කොට නිෂ්පාදනය කළේ විමල් අබේසුන්දර. කතනය එච්.ඩී. විජේදාස, ගුණරත්න අබේසේකර, ඒ.ඒ.කේ පෙරේරා සහ සුමනා ජයතිලක. මහනුවර දලතා මාලිකාවේ දලතා වන්දනාව වෙනුවෙන් දලතා පෙරහැර පවත්වනු ලබනවා. මේ ඓතිහාසික පෙරහැර පිළිබඳව සැකසුණු නුවර පෙරහැර විචිත්‍රාංගය අද ඔබේ ශ්‍රවණයට ගෙන ආවේ. සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ඔබ වෙත ගෙන ආවේ සුරිකා පෙරේරා.